මේ මේ පිළ සිටිනවා නම් ඔහු ඉතාමත් ප්‍රබලයෙක්. ඉතින් අදත් ප්‍රතිවේක්ෂා වැඩසටහන ඔබේ හිත සුව පිණිස බෞද්ධ ආරෝප වාහිනියෙන් අපි විසුරුවා හරිනට සූදානම්. ප්‍රතිවේක්ෂා වැඩසටහනේ පස්වන සතිය මේ වන විට ක්‍රියාත්මක වන්නේ. පස්වන සතියේ අවසන් දිනය අද දවස අද දවසේදී ගෞරවනීය ස්වාමින් වහන්සේ අභිධර්මයේ ඇසුරින් දේශනාව පවත්වන්නේ. අද දවසේ සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩුගම් ප්‍රකාශක ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදු නාදනම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහතුනි දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරනවා පිළියම්දල පදිංචි රේණුකා වණිකසූරිය මහත්මිය සහ හේමමාලා මීගාවත්ත මහත්මිය ඇතුළු පවුලේ සදැහැති පිරිස.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 මේ ජීවිතය සකස් කරගන්න නම් අපි අපේ මානසිකාරය નિවැරදි කරගන්න ඕනේ. මේ මානසිකාරය નિවැරදි කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ, ජීවිතයට එකතු කරගන්න ඕනේ, ජීවිතය ධර්මය තුලින් දකින්න ඕනේ. ධර්මය තුලින් ජීවිතයේ ඇත්ත తත්වය දකින්න ඕනේ. එතකොට එහෙම අපි ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න හදන වෙලාවේ අපේ සිතෙහි ක්‍රියාකාරීත්වයන් සිත සකස් වෙන විදිහ සිතුවිලි ඒ වාගේ බෙදීම් මේවා කොහොමද සකස් වෙන්නේ කියන එක පිළිබඳව ගැඹුරු විග්‍රහයක් තියෙන ගැඹුරු ධර්මයකට කියනවා අභි ධර්මය කියලා. එතකොට මේක ක්‍රමානුකූලව අපේ ජීවිතයට එකතු කරගන්නවා නම් සංකීර්ණ නැහැ. මේ සංකීර්ණ ස්වභාවයක් රස නැති ස්වභාවයක් තියෙනවා ඉගෙන ගන්න කෙනාට. ඒ ධර්මයේ තුල රස නැත්තේ මූලිකව මේක විශ්ලේෂණය කරපුවාම ඒක මතක තබා ගැනීමේ තියෙන ගැටලුව හින්දායි, පැටලෙන හින්දායි. ඉතින් ඒක නිසාවෙන් අපි මේ උත්සාහ කරන්නේ මේ වැඩසටහන් මාලාවේ අභිධර්මය මූලිකව අභිධර්මය පිළිබඳව සාකච්ඡා කරන්න අපි ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ තීරණය කරේ ටික දවසක් යනකම් හරි ධර්ම අවබෝධය සඳහා අභිධර්ම දැනුම විශාල වශයෙන් හේතු වෙනවා. හැබැයි අභිධර්මයෙන් ධර්මයෙන් නැති කෙනෙකුට අභිධර්මයෙන් දන්නේ නැති කෙනෙකුට ධර්ම අවබෝධ කරගන්න බෑ කියලා එකක් එහෙම නැහැ. ඒකද අපි කොතනකවත් අන්තයකට යන්න ඕනේ නැහැ. ඇත්ත කතා කරපුවාම හොඳයි. නේද? හැබැයි අභිධර්මයේ දන්න කෙනෙක් ඉන්නවා නම් දන්නවනම් ටිකක් හරි ඒ තැනත්තාට ditthi visuddhiya, කාංකා වේතන visuddhiya ආදී විසුද්ධීන් ඇති කරගන්න ගියාම ලොකු පහසුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ సంతానගතව තියෙන මේ ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් ආකාරයක ත්‍රිලක්ෂණ අවබෝධයකට පහසු වෙනවා අභිධර්මයත් එක්ක විශේෂයෙන් මේ තරම් සංකීර්ණ වැඩපිළිවෙලක් මේක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා කියලා මම දන්නේවත් දන්නේවත් නෑ කියන එක පැහැදිලි වෙනවා. අනිත් එක තමයි දැන් අද අපි කතා කරන ඡන්ද ඡන්දය ගැන අපි කතා කරන මම ඒක අවශ්‍ය වෙලාවට මතක් කරන්න. නමුත් මෙතෙන්ට මම ගත්තේ අද අපිට කතා කරන්න සිද්ධ වෙනවා ඡන්දය කියන චෛතසික ගැන. ඔන්න එතකොට අපිට තේරෙනවා අර නොයේකුත් මේ පැටලිලි තැන් එනවනේ මේ එක එක අර්ථ දැක්වීම් ඇති කරනවානේ සමහර අය අපිට කියන එක පාඩම. නිවන් දකින්න තියෙන ඡන්දයක් නැති කරලා දාන්න ඕනේ. නිවන් දකින්න තියෙන කැමැත්තක් තෘෂ්ණාවක්. හරි අන්න ඒක අයින් කරන්න ඕනේ. එතකොට තමයි නිවන් දකින්න පුළුවන් කියලා. ඉතින් අපි හිතනවා මට කවදාකවත් හිතෙච්ච නැති එකක් මේ මනුස්සයා කිව්වේ. එහෙනම් මේක මහ ගැඹුරු කතාවක් කියලා නිවන් දකින්න තියෙන කැමැත්ත අයින් කරන්න උත්සාහ කරනවා. හරි එතකොට අන්න බලන්න ඡන්දය කියන්නේ ඒ වගේ අර අරමුණේ ඇලෙන කැමැත්ත නෙවෙයි. හරිද? ඒ අරමුණේ ඒ අරමුණේට යන ඒක අපි විස්තර කරලා අරමුණට යන කැමැති කැමැත්ත ඇති වෙන ස්වභාවය. ඉතින් ඒ වගේ අපේ හිත කොහොමද හිතක් හැදෙන්නේ? ඒකට ඒ හිත හැදීමත් එක්ක ඇති වෙන අනිකුත් ක්‍රියාවන් මොනවද කියලා මොනවට විග්‍රහ කරලා තියෙනවා. ඉතින් අපි මේක සරලව අපේ වැඩි දෙනෙක් අභිධර්මය තුලට යොමු කරවා ගැනීමේ අදහසින් තමයි මේ අභිධර්ම පන්තිය හැමදාම ඉරිදා දවසේ අපේ ප්‍රත්‍යක්ෂ වැඩසටහන හරහා කෙරෙන්නේ මම හැමෝටම මතක් කරනවා අපු අපිට පළවෙනි එකයි දෙවෙනි එකයි තුන්වෙනි එකයි බලා ගන්න බැරුණානේ අද පහ කියලා. ආයෙනම් ඔක මේ මේකත් එක්ක ඉදිරියට මට යන්න බැරි වෙයි කියලා මග හරින්න එපා. කලින්ම තීරණයක් ගන්න එපා. අභිධර්මයේ මට හරියන්නේ නැහැ මට මොන අභිධර්මයේද මට මේ කියලා එහෙම හිතන්න එපා. මෙතන ඉඳන් පටන් ගන්න. අද ඉඳන් පටන් ගන්න. මම හැමදාම දේශනාව ඉස්සෙල්ලා කරපු ටිකේ සරල විග්‍රහය සිද්ධ කරනවා. මොකද මතක තියාගන්න ආයතු හින්දා අභිධර්මය කියන්නේ මම කියන්නේ භාෂාවක් වගේ කියලා. භාෂාවක් ඉගෙන ගන්නවා වගේ අභිධර්මයට අදාළ චේතනාවන් හැඟීම් ඒ අභිධර්ම සංඥාවෙන්, ඒ කියන්නේ අභිධර්මයේ තියෙන වචනවල සංඥාවෙන් අපේ තුලින් නැගෙන්න ඕන අපි ඒ ඒ තුලින් අපේ ජීවිතය දකින්න ඕනේ. එහෙම පුළුවන්කම තියෙනවා. පරිස්සමෙන් මේ පිළිබඳ ගවේෂණය කරොත්. කොහොම නමුත් කමක් නැහැ. චිත්ත චෛතසික කියලා දෙකක් තියෙන බව. කලින් අපි ගොඩක් කතා කරා රූප. එතකොට චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්ම හතරයි. එහෙන් අපි නිබ්බාන සහ රූප නිබ්බාන කියන එක පිළිබඳව අපි විග්‍රහ කරන්නේ නැහැ. ඒක පසු අන්තිමට කරන්නේ මේ සියල් දේ කරන්නේ ඒ වගේ අරමුණකින් එතෙන්ට සාක්ෂාත් වෙන්න මූලික වශයෙන් රූප කියන කොටස කොටසේ විග්‍රහයත් අපි පැත්තකින් තිබ්බා. තේර චිත්තචෛතසිකයන් දෙක තමයි ආරම්භ කරේ. චිත්තචෛතසිකයන් දෙක කතා කරද්දී සිත් අපේ හිතවල තියෙන චිත්තචෛතසිකයන් ගැන අපි අරමුණක් තියාගත්තා. අපි මේ කෙටි දින කීපයක් ඇතුළත යා යුතු ඉලක්කයක් පිළිබඳ. ඒ යා යුතු ඉලක්කය තමයි සිත් ටික දැනගෙන, චෛතසික ටික දැනගෙන සිතක් අපිට නොයෙකුත් සිත් පහළ වෙනවා. ඒ පහළ වෙන සිත් සමහර ලෝභයි, සමහර විට දේශ, සමහර විට මෝහ මේ විදිහට නොයෙකුත් ආකාරයේ සිත් පහළ වෙනවා. මේ පහළ වෙන සිත් ඇති වෙන හේතු ඒ සිත් එක්කම සිද්ධ වෙන තවකුත් ක්‍රියාවක් තියෙනවා ඒ සිත්වල තියෙන ගතිය වෙනස් වෙන්න ඒවට කියනවා සිත් එක්කම ඇති වෙලා සිතත් එක්කම ගන්න අරමුණම අරගෙන සිතත් එක්කම ඇති වෙලා යන සිත ගන්න අරමුණම ගන්න තවත් ක්‍රියාවන් වගේක් තියෙනවා ඒවට කියනවා චෛතසික කියලා මේක අපි කතා කරා මතකද මේක කතා කරේ කොහොමද මේ හරියට තේ එකක් හදනකොට නැත්නම් හොද්දක් හදනකොට හොද්දේ රසය කියන්නේ සිතනම් හොද්දට එකතු කරලා එකතු වෙලා මුහු වෙලා තියෙන දේවල් ටික චෛතසික. මුහු වෙලා දේවල් මුහු වෙන දේවල් ටික අනුව තමයි රස රඳාපවතින්නේ. මොනවා හරි පොඩ්ඩක් වැඩි වෙච්ච ගමන් රස වෙනස් වෙනවා. එතකොට අපේ හිත කියන්නේ හරියට නිකන් හොද්දේ රස වගේ. සරින් සරේ සරින් සරේ අපිට සිත් පහළ වෙනවා. ඉක්මනට ඉක්මනට ඉක්මනට සිත් පහළ වෙනවා. අන්නේ පහළ වෙන හැම හිතක්ම ඒ හිතත් එක්ක තව සිද්ධ වෙච්ච ක්‍රියාවන් වගේ අකින්ද තමයි මේ වෙනස් විදිහට වෙනස් විදිහට වෙනස් විදිහට පහළ වෙන්නේ. හරිද? එතකොට ඒ පහළ වෙන ඒ එකතු වෙන දේවල් වලට කියනවා චෛතසික ධර්මයන් කියලා. එතකොට මෙන්න මේ ටික තමයි අපි මූලිකව ලෑස්ති වෙන්නේ සකස් කරගන්න මේවා කොහොමද මුහු වෙන්නේ කියලා. හරිද? සමහර සිත් එක්ක සමහර චෛතසිකයන් යෙදෙන්නේ මේක සමහර චෛතසිකයන් නැතුව නැතුව හැදෙන සිත් වර්ගයක් තියෙනවා හැම චෛතසිකයක්ම හැම හිතක් එක්කම යෙදෙන්නේ නැහැ ඒක හින්දා මේ මිශ්‍ර වෙලා මේවා හැදෙන හින්දා චෛතසිකයන්ගේ මිශ්‍ර වීමකින් ඔක්කොම චෛතසිකයන් නැතුව එක එක එක චෛතසිකයන් ඒ කියන්නේ දැන් සමහර හොදි හදනකොට දානවා එක එක මිශ්‍රණ නේද දැන් වට්ටක්ක වගේ දේවල් හදනකොට අර ගුලියක් අඹරලා දානවා. නේද? අනිත් සුදි හදනකොට දාන්නේ නැහැ. නේද? ඒතකොට වට්ටක්ක රසයත් එක්ක අරක අර ඒ හැදෙන අබ ආදිය තියෙන ගුලියේ රස එනවා. ඒතකොට අපි දන්නවා ඒක. ඒ වගේ සමහර සිත් එක්ක සමහර චෛතසික එකතු වුණාට සමහර සිත් එක්ක එකතු වෙන්නේ නැහැ. ඉතින් මිශ්‍ර වෙවි මිශ්‍ර වෙවි හැදෙනවා අපි දන්නේ නැහැ නේ අපේ ක්‍රියාකාරීත්වය. හදට අපේ හැදිය හැකි සියලු සිත් ටික අරගෙන ඒක විස්තර වශයෙන් බෙදලා තියෙනවා 121කට. හරිද? ඔන්න එහෙනම් සිත් જાති ඔක්කොම 121ක් තියෙනවා. ඒ ගැන අපි කතා කරා බොහෝ වශයෙන්. දැන් ඊට පස්සේ මේ සිත් මූලික වශයෙන් කොටස් හතරකට බෙදනවා. ඇති වෙන භූමිය වශයෙන් කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා කොටස් හතරකට බෙදනවා. එතකොට මම ඔච්චරයි දැනට ඕකේ අපි කතා කරේ කාමාවචර සිත් ගැන චුට්ටක් කතා කරලා මම මේ වැඩි නැවැත්තුවා. ඇයි නැවැත්තුවේ? මේ අත දන්නවා ඇයි නැවැත්තුවේ කියලා. හරි ඒක අපි පස්සේ සිද්ධ කරන්න කල්පනා කරා. හැබැයි සිත්වල නම් ටික ඔක්කොම අපි පැහැදිලි කරගත්තා. ඇයි නැවැත්තුවේ මේකෙන් 8යි මේකෙන් 7යි මේකෙන් සිත් මෙච්චරයි කියලා අපි කතා කරගෙන යන්න ගියා නම් මුල ඉඳන් වැඩිපුර පිරිසක් මොකද කරන්නේ? මට ඕන ඇති අභිධර්මයක් නැත මම භාවනාවේ යෙදෙනවාය කියලා අභිධර්මය අදාරනවා. හරිද? අපි අරමුණු තියාගමු කියලායි මම කිව්වේ. අපේ අරමුණ සිත් සහ චෛතසික ඒ ඒ සිත් ඇති වෙනකොට ඒකට යෙදෙන චෛතසික ටිකත් ඒ ඒ චෛතසික වෙනම ගත්තාම ඒ චෛතසිකයන් යෙදිය හැකිව තියෙන සිත් ටිකත් පිළිබඳව මේ මිශ්‍ර වීම පිළිබඳව අධ්‍යයනයක් කරන්නයි මේ යන්නේ. ඒකට කියනවා සම්ප්‍රයෝග වීම සහ සංයෝග වීම කියලා. හරිද? සංයෝග ණය සම්ප්‍රයෝග ණය කියලා කියන ක්‍රම. ක්‍රම වර්ගයක් තියෙනවා, නීති වර්ගයක් තියෙනවා. ඒ නීති ටික අපිට ඒක සිද්ධ වෙන විදිහ. ඒ කියන්නේ මේ මගේ සිතේ සිද්ධ වෙන වැඩපිළිවෙල සිද්ධ වෙන විදිහ පිළිබඳ නීති ටික ඉගෙන ගන්න ඕනේ. නීති ඉගෙන ගන්න ගියාම හරි වැඩේ වෙන්නේ. අහවල් සිත් තමයි මේකේ දෙන්නේ, අහවල් චෛතසික තමයි මේකේ දෙන්නේ කියලා පොත බල බල ඉඳනවා. හරිද? මෙතනින් මෙහෙමයි, මෙතනින් මෙහෙමයි කියලා. ඒකින්ද මේ සිත් පිළිබඳව සහ චෛතසික පිළිබඳව තියෙන වර්ගීකරණයන් අපි හොඳට අපේ මනසේ රැඳෙන්න ඕනේ. එහෙනම් මතක තබා ගැනීමේ වැඩපිළිවෙලක් තියෙනවා මේකේ. හරි. හැම ධර්මදේශනාවකම ප්‍රත්‍යක්ෂ ධර්මදේශනාවකම මම කරන්න වැඩක් පවරනවා හුඟක් දවසට. මොකද අපි මෙච්චර කල් කරේ බණ අහලා හිටියා. හරි බණ බණ හරියට නිකන් මොනවා වගේද විටමින් විටමින් එකක් ගන්නවා වගේ. උදේ 8 ඉඳන් 9 වෙනකම් විටමින් එකක් ගත්තා පොඩ්ඩක් ප්‍රබෝධයක් තියෙන හිටියා. හරිද? ඉතින් ඒ වගේ කර කර ඉඳලා හරියන්නේ නැහැ. යමක් කළ යුතු තියෙන අපේ මේ මානසිකාරය සකස් කරගන්න. ඒකින්ද මේක අපි ප්‍රායෝගික යමක් सिद्ध කරගත යුතු තියෙනවා. අභිධර්මය තුලින් අපේ ජීවිතය පටන් ගන්න වෙලාවෙ ඉඳන්ම දකින්න ඕනේ. ඒ සඳහා අපි මොකද කරේ? ඔන්න දැනට සිත් ටික පිළිබඳ අපි පුංචි සටහනක් අපේ හිතේම සකස් කරගත්තා මතකයි. සිත් 121යි ගානවත් දැම්මේ නැහැ අපි කොටස් හතර බෙදාගෙන දැන්න තියාගෙන ඉන්නවා. එච්චරයි දැන්න ඕනේ. හරිද? සිත් ගානවත් දැම්මේ නැහැ. තව ඒ ඒ සටහනට සිත් ගාන කොච්චරද කියලා දැම්මේ නැහැ. ඒක පස්සේ කරන්න මොකද ඕක පටල ගන්න හින්දා මම කිසි දෙයක් නැතුව ඉස්සරහට ආවා. හැබැයි අපිට පොඩි රසයක් තියෙනවා චෛතසික ගැන කතා කරද්දී. හරි. මොකද ඒක හොඳට දැනෙනවා. සිත කියන එක ඒ ශනේ ඇති වෙලා ඒ අරමුණ විඳින ස්වභාවයක්වත් හිතේ නැති හින්දා මේ සිත් පිළිබඳ අපිට දැනෙනවා මදි හින්දා රස මදි රස මදි මොන හරි තේරෙන්න ඕන අපිට. අපේ තුලින් තේරුම් ගන්නවා කියලා තේරෙනකොට තමයි මේ රසවත්භාවය දැනෙන්නේ. ඒ නිසාවෙන් සිත් ටික විග්‍රහ කරන්න ඉස්සෙල්ලා මම උත්සාහ කරන්නේ චෛතසික ටික ගැන දල අදහසක් ඇති කරගන්න. අපි චෛතසික ගැන දල අදහසක් ඇති කරගත්තට පස්සේ ආය අර සිත් පැත්තට ගිහිල්ලා අර සටහන පුරවනවා. හිමින් සැරේ. දැන් ඒකට අතහරින්න හිතෙන්නේ නැහැ. හ්ම්. අභිධර්ම වැඩසටහන අතහරින්න හිතෙන්නේ නැහැ ඒකට. ආසයි වගේ ඒකට. ඊට පස්සේ මොකද කරන්නේ? ආය මේ ඊට පස්සේ මේ දෙකම ගැන දැන් ඔන්න මිශ්‍ර වීම කතා කරනකොට ආයතයිසික ගැන කතා කරනවා. ඔය විදිහට සතියකට සැරයක් මේ කරන වැඩත් එක්ක අපේ නිවසේදී අපිට පොත්පත් ටිකක් පරිශීලනය කරගෙන මේක හොයාගන්න පුළුවන් නම් ඉක්මන් දැනුමකට එන්න පුළුවන්. ඊට පස්සේ සංග්‍රහ සිද්ධ වෙන ආකාරය පිළිබඳ වේදනා සංග්‍රහය ආදී දේවල් ගත්තහම බොහොම රසවත් හරියක් එනවා ඊට පස්සේ අපිට චිත්ත විති ගැන කතා කරනකොට එහෙම බොහොම රසවත් හරියක් එනවා ඒ දැන් අර ටික ඔක්කොම ඔළුවේ තියෙන හින්දා ඒක හින්දා කවුරුත් උනන්දුවෙන් මේ පිළිබඳව එන්න ඇතුළට අභිධර්මය තුළට අපිටම තීරණයක් ගන්න පුළුවන් පින්නත් නේ අභිධර්මය අවශ්‍යද නැද්ද කියලා. අභිධර්මයේ කොච්චර ප්‍රයෝජනවත්ද නැද්ද කියලා Tamanටම තීරණයක් ගන්න පුළුවන්. මේක කොහෙන් පහළ වුණාද? බුදුරජාණන් වහන්සේ නමකට හැරෙන්න මේක කොහෙන් මේක ආවද කියලා තනි තීරණයක් ගන්න පුළුවන් වෙයි මේක බුද්ධ භාෂිතයක් කියන එක පිළිබඳව. ඉතින් ඒ ගැන කතා කර කර ඉන්නවට වැඩිය වටින්නේ මොකද්ද? ආධාරලා බලනවා. නේද? ආධාරලා බලනකොට ප්‍රශ්නේ තියෙන්නේ මගේ ලෝභ දේශ මොහ නැති වෙන්න මේක හේතු වෙන ආකාරය හොඳට තේරෙයි. හරිද? ditthi visuddhi ඇති කරගන්න මේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තියෙන අනාත්ම ලක්ෂණය විශේෂයෙන් ඇති කරගන්න මේක කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කියලා අපිට හොඳටම තේරෙයි කරගෙන යද්දී. හොඳයි. දැන් අපි අද පොඩ්ඩක් බලමු අපේ චෛතසික සටහන සම්පූර්ණයෙන් හදාගන්න. ගණනුත් එක්ක. ගණනුත් එක්ක හදන එක හොඳයි. අපි කිව්වා චෛතසිකයන් කොටස් මූලික වශයෙන් කොටස් තුනකට බෙදෙන බව මේ වෙනකොට අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ කොටස් තුන තමයි ඔන්න චෛතසික ඔක්කොම දැන් ගන්නොත් එකම දාගන්න යන්නේ චෛතසික ඔක්කොම 52යි. දැන් අපි සටහන් නැත්තම් chart එක හදනවා. හරිද? මේ චෛතසිකයන් 52කින් පළවෙනි කොටස තමයි අන්‍ය සමාන රාශිය කියලා කියන්නේ. හරිද? ඒක මතක තියාගන්න දැන් ওই වචනේ මතක හිටින්නේ නැති හින්දා ඉස්සෙල්ලා බලනවා අපි මතක හිටින විදිහට. සමහර සිත සිත් කියන්නේ අකුසල් සිත් හැදෙන්න හේතු වෙන අකුසල් සිත් වලට පොහොර දාන චෛත ඒ කියන්නේ ඒ ඒ අකුසල් සිතුත් එක්ක සිද්ධ වෙන ක්‍රියාවන් ටිකට කියනවා අකුසල චෛතසික කියලා. අන්න ඒවට කියනවා අකුසල රාශිය කියලා. මේක හරියට නිකන් කට්ටියක් කියලා හිතන්නකෝ. මේ කට්ටියක් ඉන්නවා සිත් හදන කට්ටියක්. හරිද? මේ කට්ටිය මොකද කියන්නේ දුව දුව දුව දුව මේ පැත්තට ගිහලා ඔන්න එක හිතක් හදනවා. මේ කට්ටිය එකතු වෙන හැටියට තමයි හිත හැදෙන්නේ. හරිද? මෙතන ඉන්න 50 දෙනෙක් ඉන්නවා. මේ 50 දෙන්න මොකද කරන්නේ? සමහර කට්ටිය ඉන්නේ එක පැත්තකටමයි. හරියට ඡන්දේ වගේ. හරිද? හරිද? හොඳ පක්ෂයක් තියෙනවා නරක පක්ෂයක් තියෙනවා දෙපැත්තටම නැති එකක් තියෙනවා. හරිද? නරක කට්ටිය එකතු වුණොත් නරක පුද්ගලෙක්ව නායකයා කරගන්නවා. අන්න හිත කියන්නේ නායකයා කියලා හිතන්නකො. හරිද? චෛතසික කියන්නේ ඔන්නේ නායකයා හදන බල ගන්නවන කට්ටිය. දැන් මොකද කරන්නේ? මේ මේ අකුසල කට්ටිය, ඒ කියන්නේ හොඳ නැති කට්ටිය ඉන්නවා 14 දෙනෙක්. හරිද? එහෙනම් අකුසල ඒ කට්ටියට කියනවා අකුසල රාශිය කියලා. හොඳ නැති කට්ටිය 14 දෙනෙක් ඉන්නවා. හරිද? ඊළඟට හොඳ කට්ටිය ඉන්නවා 25. ඒ කට්ටියට කියනවා ශෝබන රාශිය කියලා. දැන් ඔන්න බලන්න වෙන විදිහ. හරිද? හොඳ නැති කට්ටිය 14යි. හොඳ කට්ටිය 25යි. ඊළඟට ඔන්න මේ පාවෙන ඡන්ද ටික. හරිද? අන්‍ය සමාන රාශිය කියලා කියන්නේ දෙපැත්තටම අර කියන්නේ යන අතට හෝයියා කියලා කියන්නේ. අන්න ඒ වගේ චෛතසික ටිකක් තියෙනවා. මේ කට්ටිය මේ අකුසලය කරනකොට ඒකටත් අර කට්ටිය එකතු වෙනවා සමහර ඒවාට. කුසලයේ පැත්තට හිත හිත සකස් වෙනකොට ඒකටත් එකතු වෙන දෙපැත්තටම යන කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය කියනවා අන්‍ය සමාන අන්‍ය සමාන රාශිය. එහෙනම් කොටස් තුනකට මූලික වශයෙන් බෙදෙනවා. දැන් මතක තියාගන්න පහසුයි. හරිද? අකුසල රාශිය සෝබන රාශිය සහ අන්‍ය සමාන රාශිය. දැන් කෘත්‍ය වශයෙන් බලපුවාම අපිට මතක තියාගන්න ලේසි දැන්. අකුසල රාශිය, සෝබන රාශිය, අන්‍ය සමාන රාශිය. අන්‍ය සමාන රාශියේ 13යි. දැන් කාණත් එක මතක තියාගන්න ඕනේ. අකුසල රාශියේ 14යි. හොඳ මතක තියාගන්න ලේසියි. අන්න මතක තියාගන්න විදිහ මම කියන්නම්. ඇයි අර අර කතාවක් තියෙන 13 අකුර හොඳ නැහැ ඉලක්කම හොඳ නැහැ කියලා. හා. එහෙනම් එහෙනම් එතනින් පටන් ගත්ත කියලා මතක තියාගන්න. එහෙම මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරලා ඉක්මනට මතක හිටිනවා. 13යි 14යි ඉන්නේ. නේද? 13යි 14යි. එතකොට සෝබන රාශිය ඉතිරි ටික 52යි කියන එකට ඇතර 25යි. එහෙනම් 13යි 14යි 25යි කියලා මතක තියාගන්න තවත් ක්‍රමයක් තියෙනවා. පළවෙනි 13 කියද්දී අගට 3 තියෙන්නේ. 14 කියද්දී අගට 4 තියෙන්නේ. 25ක් දැකට පහ දින. ඒකට එක එකයින් වැඩි වෙන්නේ. ආ එහෙනම් දැන් මතක දැන් හොඳට මතකයි නේද? ඉස්සෙල්ලාම අන්‍ය සමාන රාශිය ගත්තා. ඊට පස්සේ අකුසල රාශිය ගත්තා. ඊට පස්සේ සෝබන රාශිය ගත්තා. දැන් අපිට මේ සටහන මතකයි. ඕන වෙලාවක කිව්වොත් චෛසික කීයද? චෛසික වර්ග 3යි. ඊට පස්සේ අපි අන්‍ය සමාන රාශියේ ඉන්න කට්ටියගේ ක්‍රියාකාරීත්වයන් අනුව ඒ කට්ටිය ආයතරයක් බෙදන්න යන්නේ. මේකෙන් ඉන්නවා 7 දෙනෙක් මේ 13න් කොහෙද හිතක් හැදෙන්නේ? ඒ හැම හිතත් එක්කම සම්බන්ධයි. හරිද? හැම හිතක් එකම අඩුපාඩු නොබලා හැමෝත් එක්කම සම්බන්ධ වෙන කට්ටියට කියනවා එන්න ඒ කට්ටියට කියනවා ਸਰව චිත්ත සාධාරණ බලන්නකො මේ නම හැදෙන්නේත් කට්ටියට ක්‍රියාවේ හැටියටමයි ਸਰව චිත්ත සාධාරණ চৈতසික එන දැන් උන්න දැන් අපේ අපේ සටහන දැන් මේ මෙහෙමයි තියෙන්නේ ආවා අන්‍ය සමාන අකුසල සෝබන උඩම 51යි 13යි 14යි 25යි. දැන් ඉක්මනට පුළුවන්. 13යි 14යි 25යි. දැන් 13 ආය බෙදෙනවා. මේ මේ පැත්තට ආපු මේ අන්‍ය සමාන රාශිය බෙදෙනවා ආය කොටස් දෙකකට. සටහන අඳින හැටි දන්නව නේද? ෆ්ලෝ chart එකක් වගේ එකක් යනවා. මේක කියන්නේ ගැලීම් සටහනක් නේද? යනවා මේකේ ආය සැරයක් දෙකට බෙදුණා. දෙකට බෙදලා මේ පැත්තේ තියෙනවා සර්වචිත්ත සාධාරණ 7යි 13න් අනිත් එකට කියනවා ප්‍රකීන්නක චෛතසික කියලා. හරි? එතකොට ඔක්කොම 13යි. ඒක දෙකට බෙදුවා. හරිද? එතකොට සර්වචිත්ත සාධාරණ කියන ඒවා ටිකේ 7 ගැන අපි සාකච්ඡා කරා මේ වෙනකොට. හරිද? ඒ සර්වචිත්ත සාධාරණ චෛතසික ටික තමයි පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියලා කියන්නේ. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර. එතකොට දැන් මේ වෙලාවේ අපිට දැන් ඔන්න චෛතසික සංග්‍රහයක් අරගෙන චෛතසිකය පිළිබඳ තියෙන විස්තරයක් තියෙන පොතක් හේරුකාණ චන්දවිමල සාහිණන්සේගේ අභිධර්මයේ පිළිබඳ මූලික කරුණු කියන පොත ගත්තාම මේකේ හොඳ විස්තරයක් තියෙනවා. මම දැන් කියන්න ඕන කියන්න ඕනේ ඒ ටික බලපුවම සරලව ඉතාම හොඳයි. නමුත් අපි පුළුවන් විදිහට මේවා සාකච්ඡා කරනවා. මේ පොතත් එක්ක පුළුවන් ඇත්තටම මේක සරලව ඉස්සරහට යන්න. දැන් මොකද අපිට දැන් මතකයි ඔන්න මේ විදිහටයි චෛතසික ටික තියෙන්නේ කියලා අන්‍ය සමාන කට්ටියගේ හැටි තමයි ඔබට සඳහන් වෙලා තියෙන ධර්මයේ මේ කපටි ආලුවා වගේ කියලා. හරිද? කපටි ආලුවාගේ වැඩේ කොහොමද? අපි හොඳ වැඩක් කරද්දී අනුමත කරලා උදව් කරනවා. නරක වැඩක් කරද්දී අනුමත කරලා උදව් කරනවා. හරිද? ඒ වගේ හැම හිතක් එක්කම අනිවාර්යෙන් මේ 13න් 7ක් හැම හිතත් එක්කම අනිවාර්යෙන් යෙදෙන හින්දා ඒවට කියනවා සර්වචිත්ත සාධාරණ කියලා. මේ ඉතිරි ටික ගැන අද අපි පොඩ්ඩක් සාකච්ඡා කරන්න යන්නේ ඉතිරි 6 ගැන. මේ ඉතිරි 6ට කියනවා ප්‍රකීර්ණක චෛතසික කියලා. කුසල අකුසල ලෞකික ලෝකෝත්තර හැම පක්ෂවලට අයත් සිත්වල විසිරිලා යදෙනවා. ඒ කියන්නේ සමහර ඒවා සමහර ඒවා යදෙනවා සමහර ඒවා යදෙන්නේ නැහැ. හැම එකකම කියලා නැහැ විසිරිලා යෙදෙනවා. අන්න බලන්න එතකොට දැන් අපි විතක්ක චෛතසිකය කියලා ගත්තොත් ඔබ පළවෙනි එක විතක්කේනේ. ගත්තොත් කුමන සිත්වලද යෙදෙන්නේ කුමන ඒවාද නොයෙදෙන්නේ කියලා නීතියක් හදාගන්න වෙනව නේද? අන්න බලන්න. ඔන්න ඕක තමයි අපි දැන් ඉස්සරහට කරන්නේ. අද නෙවෙයි බය වෙන්න එපා. හරිද? අද නෙවෙයි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක හොඳට ඔළුවට වට ගත්තට පස්සේ විතක්ක චෛතසිකය දැන් අර ටිකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නේද? අන්නේ සමාන රාශියේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට නීති දාන්න දෙයක් නැහැ. ඒ මොකද හැම හිතක් එක්කම එදිනවා. එහෙනම් මේ හත හැම හිතක් එක්කම එදිනවා නීති හයි. එතන එක නීතියක් තියෙනවා. යෙදෙන විදිය ගැන කතා කරන්න ගියාම. නමුත් ඉදිරියේදී කතා කරන්න ගියාම හිතක්ක යෙදෙන සිත්, ਵਿਚාරය යෙදෙන සිත් නේද? එතකොට මේ විදිහට අන්න ප්‍රකීර්ණ විචාරසි කියලා තියෙනවා. ගැටලුවක්. නේද? හොයාගන්න හොයාගන්න වෙන මොනවද යෙදෙන්නේ කියලා. ඉතින් අන්න එහෙම ඒ ටික අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඊට කලින් මොකක්ද හදාගෙන තියෙන්න ඕනේ මෙන්න මේ සටහන හොඳට ඇවිල්ලා තියෙන්න ඕනේ. හරි. එහෙනම් දැන් අපි සද්ද සටහන හදා ඉන්නවා කියවනේ. ඒතර ප්‍රකීර්ණක ටයිප්ස් එක කීයද? 6යි. දැන් මතකයි. ඊළඟට මේ අකුසල රාශිය කොටස් වලට බෙදන්නේ නැහැ. තියෙන කොටස් තුනක් ඒක මතක තියාගන්න විතරයි. ඒක ඒ ඒ ටිකමයි. නමුත් ඒක විශේෂයෙන් බෙදෙන්නේ නැහැ. 14යි කියලා දැන් මතක තියාගන්න. අපි කතා කරනකොට ඒකට පටන් ගන්න නමින් අර මතක තියාගැනීම සඳහා මෝහ චතුස්කය, ලෝභ ත්‍රිකය කියලා හැම අපි වේදනා. ඒවා ඒ ක්‍රියාත්මක වෙන ආකාරයනේ අර මතක තියාගත යුතු හින්දා ඒක මෙතෙන්ට පටල ගන්න ඕනේ. ඒක එහෙනම් 14 හැම තියෙනවා. ඊළඟට තියෙනවා අපි ගත්ත සෝබන රාශිය. මේ සෝබන රාශියේ තියෙන ඒවා කොටස් තුනකට බෙදෙනවා. කොටස් හතරකට බෙදෙනවා. එකක් තමයි සෝබන සාධාරණ කියලා. ඒකේ තියෙනවා 19ක්. හරිද? ඒ 19 කියන එක පොඩ්ඩක් අමතක කරලා අනිත් එක මතක තියාගත්තාම හරියි. සෝබන රාශිය තියෙනවා විරති චෛතසික තුනක් කියලා. විරති කියන්නේ වෙන්වීමේ ඒ කියන්නේ වෙන්වීමේ චෛතසික නැත්නම් වෙන්වීමේ කෘත්‍ය સિદ્ધ කරන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා. හරිද? සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා. ඒ කියන්නේ ඒකෙන් තමයි අර යහපත් වචනයට හිත පොළඹවන්නේ. අයහපත් වචනේ වෙන් කිරීමේ කෘත්‍ය સિદ્ધ කරන. අයහපත් ක්‍රියාවෙන් වෙන් කිරීමේ කෘත්‍ය සිද්ධ කරන. හරිද? ඒ කෘත්‍ය සිද්ධ කරන සිත් පහළ වෙන්නේ ඒක යෙදුනොත්. ඒක යෙදෙන්න ඕනේ. කියන්නේ දැන් අපි බලන්න අයහපත් වචනයක් කියනකොට අයහපත් වචනයක් කියන්න හිතක් යෙදෙන්න අයහපත් වචනයෙන් වැළකෙන්න හිතක් යෙදෙන්න ඒ වගේ සිතුවිල්ලක් තියෙන්න ඕනේ නේද? මම අයහපත් වචනයෙන් අයින් වෙන්න ඕනේ කියන සිතකුත් පහළ වෙනවා. ඒ සිත පහළ වෙන අතර එතන ඒ සිද්ධ වෙලා තියෙන ක්‍රියාව තමයි අහකට වදනේ වෙන් වෙන්න ඕනේ. වෙන් වෙන්න ඕනේ. වෙන් වෙන්න ඕනේ කියලා. හරිද? අන්න බලන්න එතනින් තුනයිනේ. හරිද? සම්මා කම්මන්ත, සම්මා වාචා සහ සම්මා ආජීව. ඊළඟට දැන් මතක තියාගන්න මේ කියන්නේ කොටස් හතරට බෙදෙන හැටි. ඊළඟට තියෙනවා එතනින් තුනයි අනිත් එක අප්‍රමඤ්ඤ. අපමණ කියන අප්‍රමාණව යෙදෙන බැවින් මේකට කියනවා කරුණා සහ මුදිතා දෙක. කරුණාව සහ මුදිතාව. ඒතකොට දෙකයි. ඊළඟ තියෙනවා ප්‍රඥාව කියලා කොටසක්. ඒ ප්‍රඥාව කියන එක එකයි ප්‍රඥාචෛතසික විතරයි. දැන් බලන්න 1යි ප්‍රතිනංගෙන් 1යි 2යි 3යි. නේද? මම කිය මතක තියාගන්න ඔයගේ රටා තියාගන්න. ඒකට අපිට හොඳට මතක හිටිනවා. සෝබන සාධාරණ නැත්නම් සෝබන රාශිය බෙදෙද්දී ප්‍රඥා කියලා එකයි අපමඤ්ඤ දෙකයි විරති තුනයි නේද ආය ප්‍රඥා එකයි අපමඤ්ඤ දෙකයි විරති තුනයි එතකොට කියද හයයි අර 25න් 6 ආඩු වෙච්ච ගමන් සෝබන සාධාරණ 19යි හරිද ඔන්න දැන් සටහන හදාගත්තා දැන් මේක හොඳට මතක තියාගන්න පුළුවන්. හරිද? සෝබන සාධාරණ කොටස් වලට බෙදලා තියෙන්නේ මේ සෝබන චෛතසික ටික බෙදලා තියෙන්නේ සෝබන සාධාරණ විරති අපමඤ්ඤ ප්‍රඥා. හරිද? සෝබන සාධාරණ විරති අපමඤ්ඤ ප්‍රඥා. එතකොට සෝබන සාධාරණ 19යි අනිත් එක මේ විරති 3යි අපමඤ්ඤ දෙකයි ප්‍රඥා එකයි. එතකොට එතන 25යි අතන මේ පැත්තේ කොටේ 14යි අකුසල රාශියේ අර පැත්තේ කොටේ 13යි ඒක කොටස් දෙකකට බෙදුණා 7කට සහ 6කට 7න් 7යි කොටස මොකද්ද? සර්වචිත්ත සාධාරණ අනිත් එක මොකද්ද? ප්‍රකීන්නක. දැන් චෛතසික පිළිබඳව ඔන්න දැන් සටහන මගේ හිතේ ඇත. හරි. ඒ වගේ සටහනක ඕක කොලේ ඇඳගන්න හිතෙත් ඇඳගන්න. හරි. කොලේ ඇඳගෙන මදි හිතේ ඇඳගන්න. අපි ඉතින් පොඩි පොඩි ඔය පොඩි පොඩි පොඩි ළමයි කරනවා වගේ වැඩේකුත් කරමු ඔන්න ඒක කමන්නේ. හරිද? ඇයි මම එහෙම කියන්නේ? මේවා පොඩි ළමයි කරන වැඩ නෙවෙයි මේවා වටින දේවල්. හ්ම්. ඒ ලෙවල් පන්තියේ ඉන්න ළමයා ආවර්තිතාව වගුව කාමරයක හරින. ඇයි දන්නේ? වැඩ කරන ගමන් ඒක දැක්කහම මතක හිටින්න. මේ නුවණැති අම්මා හරිද? මම එහෙම කියන්නම්කෝ. හැමදාම නේද යම් දෙයක් පිළිබඳව ගවේෂණය කරමින් තමන්ගේ දරුවෝ සකස් කරපු තමන්ගේ නිවස සකස් කරපු කාටත් දැනුම බෙදලා දුන්න නේද මේ නුවණැති අම්මලා තාත්තලා අපේ අපේ අපේ අම්මලා තාත්තලා බොහොම නුවණ තියෙන අය. ඉතින් මේ ගවේෂණශීලී අම්මා තමන්ගේ කුස්සියේ ඡායිතික සටහන ගහලා බය නැතුව ගහන්න. හොඳ ලකුණු ටිකකුත් හම්බ වෙනවා. නේද? ඈ චෛතසික සටහන ඇඳලා ඒක ගහලා. එතකොට අපි දරුවත් බලනවා මම ආර්ථිතාව වගේ පාඩම් කරනවා. ඒ මගේ යුගය. නේද? මෙයාගේ යුගය දැන් මෙයා චෛතසික වගේ පාඩම් කරනවා. කවුරුත් දැනුමින් පෝෂණය වෙන අය අපි. නේද? එක තැනකට නේද අපි නිකන් එක තැනකට වෙලා මේ මොනවද කල්පනා කර කර අර පැත්තෙන් කිව්වෝ මේ පැත්තෙන් කිව්වෝ අර එහෙම් පැන්නෝ මෙහෙම් පැන්නෝ නේද මේ වැඩ නැති වෙනකොට අපේ හිතවලට තියෙන පුදුම කර්මයක් රටේ නැති ඕනේ නැති දේවල් වලට හිත යොමු වෙන්නේ ඇයි? මම පාඩම් කරන්න දෙයක් නැහැ නේ. ඒකෙන්ද එහා ගෙදර විස්තරේ පාඩම් කරනවා. ගමේ විස්තරේ පාඩම් කරනවා. කාර්යක්ෂම වෙන්න කියලා මම හැමදාම කියනවා. නිකන් ගත කරන්න එපා. මම හොඳ අභිධර්මයේ දන්න කෙනෙක් වෙනවා. කොච්චර ආඩම්බරද බලන්නකෝ. එහෙනම් අභිධර්මයේ කතා කරනකොට පන්සලේ ඉන්න අනිත් අය මම කොහොමද හිටියේ? මම පැත්තටලා නිකන් දන්නෙත් නෑ වගේ දන්නවත් වගේ නේ මොකුත් හොයාගන්න බැරි වෙන්න ගල් ගිල්ලා වගේ හිටියා. ඇයි? දන්නේ තින්දා හොරාට හිටියා නේද? දැන් ඉන්න ඕනේ නෑ දැන් හොඳට ඒ ඔය ටිකයි දැනගන්න ඕන ඔය චිත්තචෛතසික මිශ්‍රණ ටික දැනගත්තා නම් හොඳ භාෂාවක් දාන්න පුළුවන්. <laughs> හොඳට භාෂාව දාන්න පුළුවන් අභිධර්ම භාෂාව. මේ ටික දැනගත්තා නම් යන්තම්. යන්තම් හරි දැනගන්න. එතකොට ඉස්සරහට යන්නත් පුළුවන්. ඒකින්ද එහෙනම් ඔන්න වැඩක් තියෙනවා. මොකද්ද? අද ඉඳන් කුස්සියේ මොන සටහනද? චෛතසික සටහන තියෙනවා. හරිද? කරන්න කරන්නයි මම මේ කියන්නේ. හරිද? කරන්න කියලා කියන්නේ මේ මේ වැඩේ කරන්න අභිධර්ම පොතක් හොයාගන්න හොයාගෙන චෛතසික වල නම් ටික හරි අපි එකින් එක සාකච්ඡා කරනවා ඉස්සරහට ඒක තව පහසුයි නම් ටික ලියාගන්න ඔය මම කිව්ව විදිහට සටහන හදාගන්න ගැලීම් සටහන හදලා ඒක ටිකක් ලොකුවට ඇහැට පේන හැටියට ඒ කරලා පොල් ගාන ගමන් උයන ගමන් මතක් කරන්ඩ සර්වචිත්ත සාධාරණ එනවද බලන්න හරිද එහෙම ඒක ඒක පුහුණු කරන්නේ අහ කියන කාලෙකින් අපි අභිධර්ම ඉගෙනගමු මේකට වෙලාව නැහැ කියන්න දෙන්න එපා මාත් එක්ක හරිද අර බලන්න වැඩක් කරන ගමන් වෙන වෙනම කල්පනා අහ අර මම ආයෙ කායය කියන්නේ කාලනාස්ති වෙන ඉඳ නේද අර මම කිව්වේ අරව එපා ඒව නෙවෙයි දැන් මෙහෙ කරන්න මොනවද මතකද බැලුවා මතක නැහැ. හරි කමන්නේ දැන් වෙන වැඩක් කර කර ඉන්නවා ඉක්මනට ගිහලා chart එක බලුවා මතක තියාගෙන ආව ආය තමන්ගේ වැඩේ. හරි. ඒතර කවුරුහරි ආයෙලා කතා කරනවා සර්වචිත්ත සාධාරණ වගේ කියවේ කමන්නේ <laughs> හ්ම්. ඉතින් මේ ටික කටපාඩම් කරගන්න මේක භාවිතා කරන්න ඔළුවේ හොඳට රැඳේ. ඊට පස්සේ සිත් 121 පිළිබඳ සටහන අපි ඉක්මනට හදමු. මේකෙන් පස්සේ මේ ටික විග්‍රහ කරගත්තට පස්සේ ඒ නැත්තම් ඒක හොයාගත්ත හැකි ඕන තරම් හොයාගත්ත හැකි අපේ දරුවෙකුට කියන්න මේ අන්තර්ජාලයේ මේ මෙන්න මේ සටහන ඇති මේ මේ සටහන හොයලා දෙන්න කියන්න ඒ ළමයි මේකේ මුද්‍රිත print out එකක්ම අරන් දෙයි. හරි තරුණ ළමයෙකුට ගෙදර ඉන්න දන්න කෙනෙකුට කියන්න මේ සිත් සටහන අරන් දෙන්න. දැන් තරුණ අයට හරි කරදර වෙනවා ඉස්සරහට අපේ දෙමව්පියෝ. නේද පන්න පන්න මට මේක අරන් දෙන්න හාඳුරෝ කිව්වා කියලා මටත් එක බණි. එහෙම තමයි වෙන්න ඕනේ. හරි ගවේෂණශීලී අය බවට පත් වෙලා ඉන්න හොඳයි කමක් නැහැ. දැන් එහෙනම් අද අපි සාකච්ඡා කරන්නේ මේ සාකච්ඡා කරන්නේ මේ ටික සාකච්ඡා කළ යුතු ටිකයි සාකච්ඡා කරේ. දැන් අපි ඉක්මනින් බලනවා අපිට මේ තියෙන ප්‍රකීණක චෛතසික කියලා කියන්නේ. එතකොට එහාට මෙහාට පැන පැන එහාට මෙහාට පැන පැන දුවන ඒවා ඒකේ පළවෙනි එක විතර්කය. හරිද? විතර්කය කියන චෛතසිකයේ ස්වභාවය තමයි සිතෙහි මොකාකාරී පවතින යම් ධර්මයේ ස්වභාවයකින් මොකක් හරි ධර්මයකින් සංප්‍රයුක්ත වෙලා. ඒ කියන්නේ චෛතසිකයන්ගෙන් අනිකුත් චෛතසිකයන්ගෙන් සංප්‍රයුක්ත වෙලා එකතු වෙලා නැගෙන්නා වූ අරමුණකට නැගෙනවද? එන්නේ අරමුණට නැගෙන අරමුණෙහි නංවන ස්වභාවය. ඒ අරමුණෙහි හිත නංවන ස්වභාවයට කියනවා විතර්කය. නැවත නැවත අරමුණුගත කරනවා. නැවත නැවත අරමුණුගත කරන කෘත්‍ය සිද්ධ කරන්නේ තර්කණය කරනවා කියලා කියන්නේ. විතක්කේ අපි දන්නවා මේ බලන්න එතකොට අපි හොඳට අහලා තියෙනවා දැන් කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක අහලා තියෙනවනේ ඒ වගේම අව්‍යාපාද නෙක්කම්ම අව්‍යාපාද අවිහිංසා හරිද මේ අරමුණ නැගීම හරියට නිකන් මේක දුන්නින් විද්ද ඊතලේ වගේ හරිද ඒ කියන්නේ අපි මේක හොඳට දන්නවා මේක අපි ප්‍රායෝගික පැත්තට එන්න කියලා මම හැම වෙලෙම කියන්නේ දැන් මොනවා හරි කාරණාවක් ඉඳ මොනවා හරි දෙයක් අපි හිතමුකෝ මේ වාහනයක් ගන්න ඕන කියලා හිතනවා කියලා වාහනයක් දැකලා. හරිද? එතන ඉඳන්ම මොනවද මතක් වෙන්නේ? මොකක් හරි වාහනයක් ගැන කැමැත්තක් ඇති වෙලා ඒ වාහනයක් ගැන වාහනයක් ගැන ලොකු අදහසක් ඇති වුණා. එතන ඉඳලාම සැරෙන් සැරේ සැරෙන් සැරේ මේක හිතට නැගෙනවද නැද්ද? මේ පාර යනකොට වෙනදට ඒ જાති වාහන එකක්වත් දැක්කේ නැහැ දැන් ඒවමයි පේන්නේ. හරිද? ඒ වගේ ඊට අදාළ සිත් උපදිනවා. මේ ඇහැ ඉදිරියේ වෙනදා ඒ වගේ වාහන තිබිලා නමුත් ඒකට අදාළ සිත් තිබුණේ නැහැ. නමුත් දැන් සිත් උපදිනවා. අන්න ඒ සිතට නංවන ඒ අරමුණ හිතට නංවන කෘත්‍ය කෙරෙනවා. අනිකුත් තව තව ධාතු ටිකක් මෙතන තියෙනවා. ඒ ඉදිරිය දැවැටෙන හරි ලස්සනට පැහැදිලි කරගන්න පුළුවන් මේක. මේ මේ මගේ සිද්ධ වෙන වැඩේ කියලා. හරි. මම මොන හරි දෙයක් ගත්තාම කාම අරමුණක් ගත්තොත් ඒ පැත්තට මේක වැඩි වැඩි වැඩි වැඩි වැඩි වැඩි යනවා. ඒ අරමුණේ මේ හිත නංවන කෘත්‍යයක් එක්කෙනෙක් කරනවා. හරිද? ඒකයි මම කියවර කපටි කට්ටිය මේ ප්‍රකීර්ණකෙක් කෙනෙක්. ප්‍රකීර්ණකෙක් කෙනා හැම හිතකම උපදින්නෙත් නෑ. හැබැයි සමහර කුසල් සිත්වල සමහර අකුසල් සිත්වල උපදිනවා කාම කාම විතර්ක, ව්‍යාපාද විතර්ක වශයෙන්. එතකොට එයා කරන්නේ ඒ අරමුණේ නැවත නැවත නගලා නගලා තාන එක. හරිද? එතකොට ඉදිරියේදී අපිට හොඳට පැහැදිලි. දැන් කුතුහලයකුත් හිතට දැනෙනවා. ඇතර ඕක වෙන්නේ මොන හිත්වලද දන්නේ නේද? දැන් සිත් ටික ඉගෙනගෙන තිබ්බහම ඕක යෙදෙන සිත් ටික දැනගත්තාම කාගෙනද අපි මේ හොයන්නේ එතකොට? අපි ගැන. මම ඒක කියන්නේ මේක හරිය රසවත් රසවත් කාරණාවක්. ඇත්තනේ නම් මේ විතර්කය කියන එක යෙදෙන්නේ වෙන්නේ මේ සිත් ටිකේ විතරයි. හරි. මොනවද කියලා හොඳට දන්නවා. එහෙනම් අපි අපි ගැන දන්නවා වගේ හරියන එක. අපේ සිතේ ක්‍රියාකාරීත්වය ගැන දන්නවා. එහෙනම් විතර්ක කියන චෛතසිකයේ ස්වභාවය තමයි අරමුණේ නැවත නැවත නැවත නැවත සිත නංවන එක. හරිද? ඒත් එක්කම සිත් වේලියකින් තමයි අපි යමක් හඳුනගන්නේ. ඒ අරමුණේම හිත රඳවන්න ඕනේ. ඒ අරමුණේම හිත රැඳෙව්වේ නැත්නම් අරමුණට හිත නැගුණට විතරක් වැඩ නැහැ. සිතක ආයශය චිත්තක්ෂණයයි. චෛතසිකයේ ආයශය ඒ චිත්තක්ෂණයයි. නේද? ඒ සිතත් එක්ක විපදිලා සිතත් එක්කම නැති වෙලා හින්දා. නමුත් මේ අරමුණෙහි හරියට නිකන් දැන් දැන් ඔගේ උදාහරණය මම කියන්න මේ විචාර චෛතසිකය ගැන මම කියන්නේ. විචාර චෛතසිකයේ ස්වභාවය තමයි මේ අරමුණට නැග්ග හිත ඒ අරමුණේ විසිර යන්න අවශ්‍ය කරන කෘත්‍ය සිද්ධ කරනවා. හරි එහෙම විසිර ගියේ නැත්නම් අපිට මේ යම් වස්තුවක් අඳුරගන්න බැරුව යනවා. හරි. හරිනියම් කොයි වගේද? ධර්මයේ සඳහන් වෙන උදාහරණය මම කියන්න ගාන්ටාරයකට ටංගාලා ගහනවා ගහපුවාම මේ සද්දේ හ්ම් ගාලා ඉස්සෙල්ලා යනවා. නේද? අර ගැසීම හරියට නිකන් විතර්කය වගේ ම්ම් ගාන නේද ඒක ඒ අයින් වෙලා යන එක ਵਿਚාරය වගේ කියන්නේ මේ ගත්ත අරමුණෙහි හිත පිරිමදින ස්වභාවය පිරිමදින කෘත්‍යය කියන්නේ ගත්ත අරමුණෙහි විසිර යන්න ඕන හිත නේද ඒ ගත්ත අරමුණට ගන්න හිත ඊළඟට විසිර යන කෘත්‍ය සිද්ධ වුණේ නැත්නම් මේ මේ මේ වස්තුව අරමුණු කරනවා විතරයි නැත්නම් ඒක හඳුනා ගන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සිද්ධ වෙන්නේ නැහැ. ඉදිරියේදී අපි මේවා ටිකක් සංකීර්ණව තව කතා කරනවා. නමුත් මේක මතක තියාගත්තාම ඇති. එහෙනම් විතක්ක, ਵਿਚාර කියන චෛතසිකයෙන් කෙරෙන්නේ කුසල හෝ අකුසල අරමුණකදී ඒ අරමුණ විතක්ක කියන පුද්ගලයා කියලා ගන්නකො මේ පුද්ගලයා කියලා මම කියන්නේ මේ පිරිස කියලා. හරිද? එතකොට මෙයා මේක අරමුණ උස්සලා දෙනකොට අරයා ඒ අරමුණ පවත්ත ගන්න ඒ අරමුණ පිරිමදින ස්වභාවය ඒ අරමුණේ විසිර යන ස්වභාවය තමයි විචාර කියලා කියන්නේ. එහෙනම් විතර්කයෙන්ගත් අරමුණෙහි හසුරුවන ස්වභාවය. විතර්කයෙන්ගත් අරමුණෙහි හසුරුවන ස්වභාවයට කියනවා විචාරය කියලා. ඒ කෘත්‍ය කරන්නේ අන්නේ චෛතසික ධර්මය. හරි. ඊළඟට විතක්ක විචාර ඊළඟ එක අදිමෝක්ඛ කියලා කියන්නේ දැන් පින්නත් අපි මොකක් හරි අරමුණක් ගත්තාම ඒ අරමුණෙහි නොයේකුත් ආකාර තියෙනවා. හරිද? දැන් එකම වස්තුවක් එක එක ආකාරයට එක එක්කෙනා දකින්නේ. ඉතින් මෙන්න මේ අරමුණෙහි තියෙන ආකාරය විනිශ්චය කරගන්න දැන් ඒ හිත ගත්ත ආකාරය විනිශ්චය කරගන්න ස්වභාවයට කියනවා අදිමෝක්ඛය කියලා. හරිද? යම් කිසි අරමුණක් ගත්තාම ඒ අරමුණෙහි දැන් අරමුණ ගන්නේ විතර්කයයි ඒ අරමුණ පිරිමදින ස්වභාවය නැත්නම් අරමුණේ විසිර යන්නේ ਵਿਚාරයයි ඒ අරමුණ විනිශ්චය කරගන්න ස්වභාවය. ඒ අරමුණෙහි ඇත්ත తত্ত্বය විනිශ්චය කරගන්න ඇත්ත తত্ত্বය හෝ මෝහයෙන් එයා ඒ හිත විසින් හඳුනාගත්ත ඒ ඒ අරමුණ හඳුනාගෙන එයා මේක මේ අරමුණ විනිශ්චය කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සිද්ධ වෙන චෛතසිකය තමයි අදිමෝක්කය කියලා කියන්නේ. හරි. මේවා තව අපි උදාහරණ සහිතව සිත්වල යෙදෙන ආකාරයත් එක්ක කතා කරනවා ඉස්සරහදී. එතකොට අපිට මේ අර්ථ දැක්වීම හොඳට පැහැදිලි කරගන්න ප්‍රමම මෙතෙන්ට එක ගන්නෙ නැහැ. ගන්නෙ නැත්නම් සිත් ගැන එක එක සිත් බෙදලා තියෙන ආකාරය ගැන කතා කරගෙන ගියම ආයතරයක් මේක සංකීර්ණ වෙනවා. තේරෙන්නේ නැත්නම් සාමාන්‍යයෙන් අපිට අදහස ගන්න ලේසි පස්සේ මේක විශ්ලේෂණය කරනකොට දැන් මොකද එකම දේ තුන් හතර සැරයක් කියවෙන්න ඕනේ භාෂාවක් ඉගෙන ගන්න. මේ ඉස්සෙල්ලාම හඳුනා ගන්නවා විතරයි පසුව නේද? පසුව මේක හොඳට හරියනවා. ඒකෙන්ද කලබල වෙන්නේ නැහැ. අර්ථ දැක්වීම විතරයි දැන් මේ වෙලාවේ අපි කතා කරන්නේ. හරිද? මොකද්ද අරමුණේ ආකාරය විනිශ්චය කරන ස්වභාවය. අරමුණේ ආකාරය විනිශ්චය කරගන්නා ස්වභාවය තියෙන චෛතසිකයට කියනවා අදිමෝක්කය කියලා. මේක යෙදෙන සිත් ටික අපි ඉස්සරහදී යෙදෙන ආකාරය කතා කරනකොට මේක මොකද්ද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි දැකලා තියෙන නේද සමහර කට්ටිය ඉන්නවා මොන හරි වැඩක් කරන්න කියම අනිත් අයව උනන්දු කරගන්න නේද? අපි කියන මෙයා හිටියොත් නම් මේ කට්ටිය යවන්න බය නැහැ. මෙයා මේ වැඩේ කරගෙන තමයි එන්නේ. අර කම්මැලි වෙනකොට කම්මැලි වෙනකොට ඉක්මනට උනන්දු කරවලා මේ මේක කරන්න මේක කරන්න කියලා අනිත් අය එයාත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටිය උනන්දු කරනවා. අන්න ඒ වගේ කෘත්‍යයක් සිද්ධ කරන චෛතසිකයක් තියෙනවා. ඒක ප්‍රශ්නේ තියෙන්නේ ඒක හොඳ පැත්තටත් උනන්දු කරනවා නරක පැත්තටත් උනන්දු කරනවා. කවුද මේ? වීරය. හරිද? වීරය කියන චෛතසිකය වැටෙන්නේ පකීන්නක චෛතසික පැත්තට. ආම් බලන්න දැන් මේවා දැනගත්තාම නේද? සම්මා වායාම කියද්දී කොයි පැත්තටද? හොඳ පැත්තට. මේ අකුසල පැත්තටත් උනන්දු කරන ගතියක් අපේ හිතේ තියෙනවද නැද්ද? ආ එහෙනම් හොඳ පැත්තටත් උනන්දු කරනවා නරක පැත්තට තොන්ද කරනවා. වීරිය පිළිබඳ අර්ථ දැක්වීම ගත්තොත් එහෙම සිතෙහි තියෙන ස්වභාවයක්, සිතෙහි තියෙන ක්‍රියාවක් ඒක. හරිද? ඒකට කියන්නේ චෛතසිකයක් කියලා. එහෙනම් මොකක්ද සහජාත ධර්මයන්. දැන් මොකක් හරි හිතක් උපද්දවන්න කටියක් එකතු වෙනවනේ. ඒකට අපි කියමු සහජාත ධර්මයන් කියලා සංප්‍රයුක්ත වෙන ධර්මයන් කියලා. ඒ සහජාත ධර්මයන් උත්සාහවත් කරන ස්වභාවය. ඒ අරමුණෙහි නේද? උත්සාහවත් කරන ස්වභාවය අපේ හිතේම තියෙන එක ක්‍රියාවක්. අපේ මේ උපදින හිතේම තියෙන එක ක්‍රියාවක් හිතත් එක්කම ඉපදිලා හිතත් එක්කම නැති වෙලා යන එක ක්‍රියාවක් තමයි අනිකුත් සියලු ධර්මයන් අනිකුත් ධර්මයන් උත්සාහවත් කරන ස්වභාවය උඩ නම් කර ගන්න ස්වභාවය එහි යොදවන ස්වභාවය හරිද ඒකද සහජාත ධර්මයන් සිතෙහි පවත්නා සහජාත ධර්මයන් උත්සාහවත් කරන ඒ ඒ කටයුත්තෙහි උනන්දු කරනවා වගේ අපිට තේරෙනවා ඒක හරිද අන්න ඒ හිතේ පවතින උපස්තම්බන ස්වභාවය නිකන් උස්සලා ගන්න උස්සලා ගන්න ස්වභාවයට කියනවා වීරය කියලා. ඒක අපි අත්දැකීමෙන් දන්නව නේද කුසලයේහිත් අකුසලයේහිත් යෙදෙනවා කියලා. අපි ධර්මය ඉගෙන ගන්නකොට අපිට මේක අපිත් එක්ක ගලපන්න පුළුවන්. හරිද? අපිත් එක්ක ගලපන්න පුළුවන්කම තමයි මේකේ තියෙන මහා විශේෂත්වය. හරි තමන් අපේ ක්‍රියාකාරීත්වයත් එක්ක අපිට හොඳට දැනෙනවා ගැඹුරින්ම දැන් ඔයිට වැඩිය හොඳට තේරෙයි අපි ඊළඟ දවසේ නම් අකුසල රාශිය ගැන කතා කරනකොට ඒක ටිකක් වැඩි ඉතින් ඒකින්ද හොඳට හොඳට තේරෙනවා මේකත් එක්ක මේ ඒ ඒ කෘත්‍යයන් සිද්ධ කරනකොට දැන් ලෝභය කියලා කියන කේදී සඳහන් වෙන්නේ වස්ත්‍රයේහි දැලි තෙල වගේ කියලා. කොහොමද වැඩේ? ඒ අරමුණේ ඇලෙන ස්වභාවය. අකුසල රාශිය ගැන කියනොත් මම උනන්දු කරවන්න කියන්නේ ඊළඟ සැරේ වැඩසටහනත් අහන්න බෑ. නේද? එතකොට අර නිකන් ඇලෙනවා කියන්නේ ගම් එක්කෙන් ඇලෙන එකක් මුද්දරේකුත් ඇලෙනවා ඒවා ගලවන්න ලේසි. දැලි තෙලක් හැඳුමකට වැටුණොත් ඇතුළටම කිඳා ගහ ගන්නවා. අන්න ඒ වගේ අරමුණෙහි ඇලෙන ස්වභාවය අන්න ඒ වගේ මේ ලෝභයෙන්. ලෝභය කියන්නේ අරමුණේ ඇලෙන ස්වභාවය. ඉතින් මට හොඳට තේරෙන්න ඕනේ මම එක එක අරමුණු ළමයා කියන්නේ මගේ අරමුණක්. හ්ම්. ගෙදර කියන්නේ මගේ හිතේ ඇති වෙන අරමුණක්. ඒවයි කොහොමද ඇවිල්ලා තියෙන ඇවිල්ල? වෙන එකක් තියා මේ වටලප්පන් කියන්නේ අරමුණක්. හ්ම් ඒ වාගේ ගලවන්න බැරි වෙන්න ඇරිලා. හරි ගලවන්න බැරි වෙන්න ඇරිලා. ඉතින් ඒ ඒ අරමුණ එනකොට ඒ හිත ඒකේ ඇවිල්ලා තියෙන ස්වභාවය අර ඇඳුමේ තියෙන දැරිතරමක්. ඉතින් අකුසල රාශිය මම ඒක ඒකේ චෛතසික ටික මිහිරි කතා කරනකොට පොඩ්ඩක් සෞම්‍යයි මේ ගැන කතා කරනකොට අපේ රසගතියක් තියෙනවා. ඒකෙන්ද අභිධර්ම ඉගෙන ගන්න ආසයි තියෙනවා. ඒකයි අපි මෙතනින් පටන් ගත්තේ මේ කාරණාව. ඊළඟට හිතෙහි තියෙන පිනවන ස්වභාවයක් තියෙනවා. හරිද? ඒ හිත ඒ සිතෙහි පවත්නා තමාහා සංප්‍රයුක්ත ධර්මයන් පිනවන ස්වභාවය, පුම්බන ස්වභාවය වගේ ස්වභාවයක් තියෙනවා. ඒකට කියනවා ප්‍රීතිය කියලා. මම අහන මෙයාගෙන් කුසලයේදී අකුසලයේදී තේ ප්‍රීතිය තියෙනවද නැද්ද? අකුසලයේදී අකුසල් කරන්නේ මිනිස්සු ඇයි? අකුසල් හින්දා දුක්ම නම් ඇති වෙන්නේ දුක්ම නම් ඇති වෙන්නේ අකුසල් කරයිද? නේද? හොරකම් කරලා පින වෙලා වගේ ඉන්නවා හොඳට ඉන්නවා. හරිද? කාමයේ වර්ධව හැසිරෙලත් එහෙමයි. බොරු කියලා අනිත් අය රවට්ට ගත්තා කියලා ප්‍රීතියෙන් ඉන්නවා. අන්න ඒ පිනවන ස්වභාවය බලන්න මේ හොරා නේද? හොරා කියලා කිව්වම මෙතන මේ කපටි යාළුවා මාව කුසලයේ පිනවලා අකුසලයේ විනෝලා. නේද? එහෙනම් ප්‍රීතිය කියන එක දෙපැත්තටම යෙදෙන එක්කෙනෙක්. එයා හොඳ වැඩේ කරන්නේ නේද? අරකෙත් ප්‍රීති කරලා මේකෙත් ප්‍රීති කරලා ඉන්නවා. ඉන්න මතක තියෙන්න ඕනේ. මේ කට්ටිය එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. හිත හිත නිකන් එකතු කරලා හදන නායකයා වගේ ඒ නායකයාව හදපු පිරිස වගේ තමයි චෛත්‍යිකයන් ටික. නේද? එතකොට මෙයා මොකද කරන්නේ කුසල පැත්තට යනකොට ඒ පැත්තට ගියා කුසල පැත්තට යනකොට ඒ පැත්තටත් ගියා ප්‍රීතිය කියන එක. එන හිත පිනවන ස්වභාවය තියෙනවා ප්‍රීතිය. ඊළඟට එන දැන් මොනවද? විතක්ක, විචාර, අදිමෝක්ක, වීරය, ප්‍රීති. විතක්ක, විචාර, අදිමෝක්ක, වීරය, ප්‍රීති. හරි අන්තිම එක ඡන්ද. හයයිනේ. අන්තිම එක ඡන්ද. විතක්ක, විචාර, අදිමෝක්ක, වීරය, ප්‍රීති, ඡන්ද. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත කියන එකයි ඒ ඒ දේවල් කරන්න අපේ හිතවල කැමැත්තක් උපදිනවා. ඒ කියන්නේ කැමැත්ත සහිත සිත් උපදිනවා. එහෙම කිව්වහම ඒක පැහැදිලි. ප්‍රීතිය සහිත සිත් උපදිනවා. හරිද? ප්‍රීතිය රහිත සිත් උපදිනවා. නමුත් සංඥාව රහිත සිත් උපදින්නේ නැහැ. වේදනා රහිත සිත් උපදින්නේ නැහැ. ඒකයි අර ටික වැටුනේ සරචිත්ත සාධාරණ පැත්ත. ප්‍රීතිය සහිත සිත් උපදිනවා. ඒක කුසල වෙනවා අකුසල වෙනවා. හරි දැන් උන්න තේරෙන්න ඕනේ. මේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා තේරෙන්න ඕනේ. දැන් තේරෙනවද මේක ඇත්ත වගේ කියලා අභිධර්මයේ කියන්නේ නේද බලන්න දැන් සංඥාව නැති සිත් තියෙනවද වේදනාව නැති සිත් තියෙනවද නේද එහෙනම් ඒ වගේ එහෙම එහෙනම් ඒවා සර්වචිත්ත සාධාරණයි ප්‍රීතිය කියන එක ගත්තාම මම හොඳටම දන්නවා ප්‍රීතිය නැති සිත් තියෙනවද නැද්ද තියෙනවනේ නේද ප්‍රීතිය නැති සිත් තියෙනවා ආ එහෙනම් දැන් අපි ඉස්සරහදී ප්‍රීතිය කියන එක බලනකොට ඒ චෛතසික යෙදෙන සිත් ටික ගැන අර 120 කේ දාලා බලන්න මේකේ දෙනවා මේකේ දෙනවා මේකේ දෙනවා මේකේ දෙනවා මේකේ දෙනවා කියලා. දැන් ටික ආසයි නේද වැඩේට? නේද? අන්න එහෙම තමයි මේක. ඒ වගේ එතකොට ඒ වගේම තමයි ප්‍රීතිය නොයදෙන සිත් වගේකුත් තියෙනවා. හ්ම්. දැන් මේ මේ චෛතසිකයන්ට අදාළ සිත් ඊළඟට අපි මොකද කරේ? සිත් 121ක් ගන්නවා. හරි අරගෙන ඒ සිත් 121 අරගෙන මේ මේ සිත්වල මේ චෛතසිකය දෙන මේ මේ සිත්වල ආ චෛතසිකයන් යෙදෙන සිත් වෙනම ඒ ඒ චෛතසිකයන්ගේ යෙදෙන සිත් වෙනම ඒ ඒ සිත්වල යෙදෙන චෛතසිකයන් වෙනම මේ එකම සිද්ධිය දෙපැත්තකින් බෙද බෙද බෙද බෙද බලනවා නීති ටික. ඒ නීති ටික දැනගත්තා කියන්නේ හරි. ඒක මම කටපාඩම් කරන විදිය කියලා දෙන්න. ඒක කටපාඩම් කරන්න අමාරු නෑ ඉස්සරහදී. හ්ම්. එහෙනම් හරි. අවසාන එක අපි කිව්වා ඡන්දය කියන්නේ ඒ ඒ දේවල් කරන්න මොකක් හරි කරන්න කැමැත්තක් සහිත හිත උපදිනවා. කැමැත්තක් රහිත සිත උපදිනවා. කුසලයේත් කැමැත්ත උපදිනවා. අකුසලයේත් කැමැත්ත උපදිනවා. හැබැයි මේ කැමැත්ත කියන්නේ ඕනෑකම. ඕනෑකම කැමැත්ත කියන්නේ අන්න ඕනෑකම වගේ එකක්. හරිද? එතකොට ලෝභයේ තියෙනවා අර දැලිතෙලෙහි ඇලෙන වස්ත්‍රයේහි දැලිතෙල වගේ ඇලෙන ගතිය මේ කැමැත්ත කියන කොටසේ ඇලෙන එක නැතුවයි මේ කැමැත්ත. ආන්ගේ ඇලීම නැති කැමැත්තට කියනවා ඡන්දය කියලා. හරිද? මේක කුසලයේත් යදෙනවා අකුසලයේත් යදෙනවා ඇලීම නැති කැමැත්තට කියන ඡන්ද. ඒකයි irdipaada ධර්මවලදී ඡන්ද, චිත්ත, වීරිය, විමංශා කියන ඒවා කියවෙනකොට ඡන්දය කියන එක නිවන් දැකීම සඳහා අවශ්‍ය දෙයක්. නිවන් දැකීමට අවශ්‍ය කැමති. ඒ වගේම තමයි අපි මොන හරි වස්තුවක් ගන්න ගියාම එතන ලෝභයත් එක්ක මිශ්‍ර වෙලා ඡන්දය යෙදිලා තියෙනවා. නමුත් එතින් අපිට අඳුර ගන්න අමාරුයි මේක මේ ඡන්දය කියන්නේ එකක් ලෝභය කියන්නේ තවත් එකක්. හරිද? එතකොට ඡන්දය කියන්නේ මොකද්ද එතකොට? ඒ ඒ දේවල් කරන්න කැමැත්ත සහිත සිත් උපදිනවා. අන්න ඒ සිත උපදින්න ඇතිවෙච්ච සිතත් එක්ක ඒ වෙලාවෙම ක්‍රියාත්මක වෙච්ච කැමැත්තක් තියෙනවා. හරිද? ඒ කැමැත්ත සහිත සිත කියන්නේ අපිට හොඳට තේරෙනවනේ හැම කෙනා. කැමැත්ත සහිත හිතක් කැමැත්ත නැති හිතක් ඉපදුනා. එහෙනම් හිත ඉපදිලා තියෙන්නේ. ඒ හිත උපදිනකොට ඇතිවෙච්ච ක්‍රියාවන් ටිකට චෛතසික කියනවා. ඒකේ කැමැත්ත තියෙනවා කියලා අපිට තේරෙනවද නැද්ද? ඒකේ කැමැත්ත තියෙනවා කියලා අපිට තේරෙනවා. හරි? ඔන්න ඔය විදිහට මේ ප්‍රකීර්ණක චෛතසික යෙදෙන සිත් සහ ඒ ඒ චෛතසිකයන් යෙදෙන සිත් සහ ඒ ඒ සිත්වල යෙදෙන මේ චෛතසිකයන් මොනවද කියලා ඉදිරියේදී අපි හොඳට සාකච්ඡා කරනකොට මේ මූලික වගුව හරියට නිකන් පොඩි දෙයක් වගේ <laughs> ඕන වෙලාවක මතක වෙන ගන්නට එනවා. හරිද? මූලික වගුව මූලික වගුව පොඩි දෙයක් වගේ මතකෙට ගන්නට එනවා. හරි. දැන් එහෙනම් අපි ටිකක් චෛතසික පිළිබඳ දැනගලා තියෙන අකුසල රාශිය ගැන කතා කරන්නේ. ඒක ඔයිට වැඩිය බොහොම අපූර්වයි. බොහොම අපූර්වයි කියන්නේ මොකද? වැඩිපුර අත්දැකීම් තියෙන ටිකක් ඉඳලා වැඩිපුර තේරුම් ගන්න පුළුවන්. එහෙනම් ලබන ඉරිදා වෙනකොට හැම කුස්සියකම මොකද්ද? හැබැයි ලස්සනට ලියන්න ඕනේ. හරිද? අඩි කෝදුවක් අරගෙන පිළිවෙලකට ගහන්න ඕන එහෙම මෙහෙම වෙන කරලා දාන්න එපා. ළමයි වගේ පාට කීපයකින් ලියලා මේක දකින්න කෙනාට ආස හිතෙන විදිහට ලස්සනට චෛතසික වගුව හදලා හැම අම්මෙක්ම හැම තාත්තෙක්ම මේක පාඩම් කරගන්න ඕනේ. හරි. ඉතින් ඔය ටික තමයි අද දවසේ මම කිව්ව ප්‍රායෝගික ඔන්න පැවරුමක් තියෙනවා. හරිද? අභිධර්මයේ අපිට අගෝචර දෙයක් නෙවෙයි. අභිධර්මයේ බොහොම රස දෙයක්. අභිධර්මයේ ඉගෙන ගැනීමෙන් අපි ධර්මයේ තුල ස්ථාපිත වෙනවා. ඒක තුලින් අපිට මේ වාගේ ඇතිවීම නැතිවීම විශේෂයෙන්ම පරමාර්ථ ධර්මයන් ගැනයි අභිධර්මයේ පරමාර්ථ ධර්මයන්හි විදර්ශනාවට කියනවා අනිත්‍යානුපස්සන අනුපස්සනා කියන්නේ පරමාර්ථ ධර්මවල විදර්ශනා සිද්ධ කරන කොටයි අනුපස්සනා කියන්නේ. ඊට මෙහා අනුපස්සනාව සිද්ධ වෙන්නේ නැහැ. හරිද? පරමාර්ථ ධර්මයන්හි විදර්ශනාව සිද්ධ කරන්න පරමාර්ථ ධර්මයන් හඳුනා ගැනීම සඳහා ඊටාම පහසු වෙන්නේ අභිධර්ම ගැන යම් හෝ දැනීමක් තියෙන කෙනාට. එහෙනම් මේක අතහරින්න එපා. අමාරුයි කියලා අතහරින්න එපා. මට බෑ කියලා අතහරින්න එපා. මේක කරන්න හොඳටම පුළුවන් දෙයක්. ඒකින්ද අපි මේ කාරණාව सिद्ध කරමු කියලා මම යෝජනා කරමින් හැම දිනෙකටම උතුම් ධර්ම අවබෝධයට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං කරන්ති හොඳයි පින්වත්නි බෝකුන්දර පදිංචිය සිට නැසී ගිය මිනින්දෝරු PDG වීරසිංහ මහතාටත් සහභාගීව සමගී පවුල්වල මියගිය දෙමාපියන් ඇතුළු සියලු සංසාරගත ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත් ඒ වගේම අපවත් වේවදා අතිපූජනීය නායවිනි ආර්ය ධම්මන් නායක ස්වාමීන් වහන්සේ හා පූජ්‍ය ධර්ණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍ය අනුමෝදන් වීමෙන් පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිවනට නිවන් අවබෝධ වේවා කියන අරමුණකිනුත් රෝගාවතුර දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබන දුමිදු මීගහවත්ත පුතණුවන්ට තුන්වන්ගේ ආශිර්වාදය හා සියලු දෙවියන්ගේ රැකවරණ ලැබේවා ප්‍රාර්ථනා කිරීමටත් ධර්ම දේශනා කළ දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්න මහා සංඝරත්නයට නිදුක් නිරෝගී චිරජීවන ලැබේවා කියන කාරණාවත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාට උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ පිළියන්දල පදිංචි රේණුකා වණික සූර්ය හා හේමමාලා මීගහවත්ත මහත්මීන් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ අත්තන් බලාපොරොත්තු වෙච්ච ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවන ලැබේවා. මේ පරිලෝකියත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයටම තුන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සදහතුනේ දේශනාව පවත්වා වදාළ පූජනීය උඩුතොඹර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ උතුම් සම්බුද්ධ ශාසනයට වඩවඩන්නට නිදුක් නිරෝගී චිරජීවනයේ සුසම්පත්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අභිධර්මයේ ඇසුරින් කෙරුණු පස්වන වැඩසටහන අද එලෙසින් නිමවටපත් උනේ. හෙට දවසේ සඳුදා දවසේ ඔබට තවත් අලුත් මාතෘකාවක් යටතේ තවත් අලුත් සතියකින් අලුත් දවසකින් නැවුම් දෙයක් රැගෙන එන බලාපොරොත්තුෙන් අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුවපත් වූ හෙට දවසක් වේවා. සම්මා සම්බුදු සරණයි.